සඳහන් කරන්න තියෙන අයනේ. අද ජනවාරි මාස 2 වෙනිදා නව වසරේ මේ භාවනා පන්ති ආරම්භ කරන මුල්ම දවසේ මේ වසරේදී බොහෝ මේ තුන්වත් අය නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවනින් සැනසීම ලැබේවායි පළමුවෙන් නම් ප්‍රාර්ථනා ඉතින්වත් පසුගිය වසරකට අධික කාලයක් පුරා සති භාවනා වලට සහභාගී වුණා සංස්කාරදා දිනේ භාවනා පන්සලට සහභාගී වුණා ධර්මදේශනා රාශියකට ඇහුම් කන් දෙන්නට අවශ්‍ය ලැබුණා ඒ තුළින් නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන යම් ධර්ම කර්ම කොටක් ඒ ධර්ම කර්ම රාශියම මේ තුන් හත්යි දැන් අවබෝධ කරගෙන ඇත කියලා අප අදහස් කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දැන් වගේ මේ වස්ත්‍ර පිටක අභිධර්ම පිටක කටපාඩම් කර කර සිටියේ නැහැ කල්පි. ඒ බණහක් වගේ. බුදුරජාණන් වහන්සේ කෝ ආඹුර කෙනෙකුට නැත්නම් විස්කපිටකට නැත්නම් ගිහියෙකුට නැත්නම් ගිහි කෙනෙකුට ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ අනුව එයයි පිළිපැද්දා. ඒ අනුව කටයුතු කරන එය නිවනින් සැනසෙනවා. නැතුව ඒ ධර්මය රැස් කර කර රැස් කර කර ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න කටයුතු කළේ නෑ. අවුරුදු 45 පුරාණ බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ කියන අභිධර්මයේ තිබෙන කිසිම දේශනාවක් ප්‍රකාශ කළේ නෑ මනුස්ස ලෝකයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තියෙන්නේ නිවන සැනසීම සඳහා පමණයි නැතුව වෙන ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ උපස්ථායක වශයෙන් කටයුතු කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උපස්ථායක ධනතරට පස්සේ සෝවාන් වූවට පසු එම්පන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම ධර්මයක් වගේ සිත් නිදා ධාර්මණය කරගත්තා. උන්වහන්සේ ධර්ම බහන්ලාභය. ඒ ධර්ම ඥානය මේ ආනන්ද ස්වාමීන් වහන්සේට රහත් වෙන්නට කිසියම්දම සමත්න ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙරණාම පානතුන ගමන් යන රහත් වන්නට බැරි වුණා. ධර්ම සත්‍යයනා කරන දවසේදී ඒ ධර්මයේ අවබෝධ කරගන්නට නිවන සාහභාවය අවබෝධ කරගන්නට අර දබපු ධර්ම ඥානෙ ප්‍රයෝජනක් වුණේ නැහැ. උන්වහන්සේ මහන්සියලා මහන්සියලා භාවනා කළා. භාවනා කරන සක්මන් කරන නොඑක ආකාරයෙන් අන්තිමේ ඇඟ වෙහෙසටපත් වෙනකොට අර ඒ සතිය නිතරම ඇඟේ සැතපෙන්නට යනකොට මොනවාන්සේ රහත් වුණේ ඉරියව් හතරකින්ම තොරය. ඒ කියන්නේ ධර්ම දැනුම එතරම් ප්‍රයෝජනවත් වෙන්නේ මොනවාන්සේද නිවන් යෑම. බොහෝ කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ අවබෝධය භාවනාවට පරිබෝධයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ සංඝා සංඛේ විමුක්ත සූත්‍රයේ දේශනා කරනවා ධර්මයේ පිළිබඳ අනිත්‍යයතන, ප්‍රේලායතන, ධනායතන, මමායතන මේ ධර්මයේ මහණෙනි දැන් අනිත්‍යයට ඇලෙන්නට ධර්මයන් මේ ධර්මයට ඇලෙන්න දෙපා. දැන් ප්‍රේලායත මහණෙනි මේ ධර්මය මේ පොඩි ළමයි සෙල්ලම් බඩුවක් අරගෙන ඒ සෙල්ලම් බඩුව තියාගන්නා විට ප්‍රේලායනය කරන්න දෙපා. මේ ධනායේත මේ ධර්මයේ ධනයක් කොට සිතන්නට එපා. දැන් මමායේත මේක මගේ ධර්මයක් කියලා හිතන්නට එපා. ලෝකමනෝ වික්ඛේ ධම්මං දේහිස්සා මිනිස්සවනස්සා එනෝබහනස්සා. මේ ගමේ ඈත් වීම සඳහා පහුරක් හේතු. මම ධර්මයේ දේශනා කරනවා ග්‍රහණය කිරීමට නෙමෙයි මහණෙනි නිස්සරණය සඳහා. ඒ නිසා මහණෙනි ආජානන්තේ ධම්මාකෝත පහතබ්බ ප්‍රඥා අවන්තයන් විසින් ධර්මයක් පැත්තකට සබන්නට ඕන. මේ විදිහටයි කටයුතු කරන්නට ඕනේ මම සැලකෙන්නට නම්. මේ අය ධර්මයේ අල්ලනවා. අප කියපු ධර්ම දේශනා තුළදී බොහෝ දෙනෙකුට ඒක නිවනට පරිපෝෂණයට ධර්මයක් වූ බව පසුගිය වසර තුළදීම අප ලබපු අත්දැකීම් වලින් අපට නිර්භයම කියන්නට පුළුවන්. සමහර අයට ධර්මයේ තේරුම නැතුව ගියාට පසුව කලස්කල්යකට සිතපත් කරගන්නට සිදු වෙනවා. සමහර අය ධර්මයේ තේරෙන්නේ නැති නිසා අපිට ওই කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා පිට දෝමනස්යට පත් කරගත්තා. මේ අවස්ථා දෙකේදීම ඒ අයගේ කුසල ජීවනෝනේ ව්‍යාපාද නිවරණය දන්නේ නැහැ. තවත් සමහර අය ධර්මයේ තේරුම් ගන්න අය ධර්මයේ කෙරෙහි ඇලෙන්නට පටන් ගන්නවා. කාමච්ඡන්දය නීවරණයක් වශයෙන් වංචනික ධර්මයක් වශයෙන් සිද්ධ කළ ක්‍රියාත්මක වුණා. සමහර අය ප්‍රකාශ කළ අපේ ඉන්නේ ධර්මයේ අහන්නට භාවනා කරන්න තියෙන්නේ අපිට ගෙවල් වල භාවනා කරනවා නම් භාවනා කරන්න ඉඩ තියෙනවා. මා දන්නේ මේ ඉස්සරතරම් පහසු වාතාවරණයක් භාවනා කිරීමට සුදුස්කරණේ වාතාවරණයක් තිබෙනවාද කියලා මේ තරම් හොඳ එහෙම කියපුවාක් තියෙනවා. එතකොට ඒ ඇතුළ ඇත්ත වශයෙන්ම ධර්මයේ පිළිබඳ සංහාවක් ඇති වෙනවා. ඒ නිසා මේ දිනවත්ය මේ වසරේදී හෝ මේ ධර්මයේ කෙරෙහි වැරදි අවබෝධ ඇති කරගන්නේ නැතුව ධර්මයේ අල්ලන්නේ නැතුව ධර්ම සංහාවක් ඇති කරගන්නේ නැතුව නිවන් යාම සඳහා කටයුතු කරන්නට ඕන. අද පසුගිය වසරේදී ධර්මයේ ඇසීමට යන සංදයක් යන කැමැත්තක් යම් කිසි උද්‍යෝගී භාවයක් තිබුණා නම් ඒ තුළ ඒ උද්‍යෝගී භාවයේ කැමැත්තේ ඡන්දය භාවනාවට ලැබුරු කරවන්න. අන්න එහෙම ලැබුරු කරවලා මේ භාවනා කරන මුළු කාලය පුරාම නින්දට යන තෙක්න සතර උපකට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය පිහිටවමින් කටයුතු කරන්න. කාලයේ එක විනාඩියක්වත් අපතේ යන්නට එපා. නිදා ගන්න මොහොත දක්වාම භාවනාවේ නිරතවන්න ඕනේ. එසේ කළොත් තමයි අපාර මහා මුලින් ප්‍රකාශ කළ ආශිර්වාදයේ සඵලවන්නේ. නැත්නම් මේක සඵලවන්නේ නැහැ. මේ ඇයට ධර්ම කරුණ වශයෙන් ඉතා සුළු කාරණාවක් පමණක් අදහස් ප්‍රකාශ කරනවා. මේ ලෝකයේ සත්‍ය දෙකක් තියෙනවා. පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියලා. සම්මුති සත්‍ය කියන්නේ අප සම්මත කරගෙන සිටින අනුරෙක් නොවේ දේවල් සත්‍ය වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු දැන් 1995 වසරේ ගෙවී ගිය 1995 වසර කියන දෙයක් අපි සම්මත කරගෙන සම්මුති සත්‍යයක්. සත්‍ය වශයෙන්ම එහෙම 1995 කියලා වස්සයක් නැහැ. 94 කියලා එකකුත් නැහැ. ඒ එහෙම තිබුණු වස්සක් නැහැ. දැන් තියෙන 96 කියලා වස්සයකුත් නැහැ. මේක නිකන් සිතේ තියෙන සංකල්පනා මහත්යක් වුණයි සම්මතියක් වුණයි සත්‍යයක් නෙවෙයි. ඒ මේ අවුරුද්දේ තිබුණ ජනවාරි මාස පෙබරවාරි මාස ආදී වශයෙන් මාස. ඔය කිසිම මාසයක් ඒ අවුරුද්ද තුළ පැවතුනේ නැහැ. ජනවාරි කියලා මාසයකුත් නැහැ, පෙබරවාරි කියලා මාසයකුත් නැහැ. මාර්තු වගේ වෙනත් මාසයක් නැහැ. සත්‍ය වශයෙන්ම ඒවා අප විසින් ඇති කර ගන්නාලද සම්මුතියෙන් පමණයි. සම්මුති සත්‍යයෙන් පමණයි. මේ සියලුම මාස ගෙනගෙන ගෙනගෙන ගියා. ඒ වගේම අපි නම් කරන ඉරිදා කඳුදා අඟහරුවාදා ආදී වශයෙන් සතිය දවස් 1995 පුරාම ඒවා තිබුණා. ඒ යන මේ විද්‍යාත්මක සරදාදී දෙන ඇත්ත වශයෙන්ම නැති දේවල්. කවදටත් කියලා පහන කවදටත් කියලා පහන බනිනවා. ඉදිතය සමුදාය කියලා ඒක වෙනසක් නැහැ අපේක්ෂණ සම්මත කරගෙන තියෙනවා. අපගේ පහසු මේ විවහාරය සඳහා අපගේ ක්‍රියාකලාපයන් පහසු කර ගැනීම සඳහා මේ කුලක දාවක් මේක හන්දාවක් දාදී ඇති. ඒක සම්මුතියක් වෙන අස්පත්‍යක් නෙවෙයි. කිසිම ඉරදාවක් තිබුණෙත් නැහැ කිසිම සංදාවක් තිබුණෙත් නැහැ අනුභවත පුරාම. මේ අනුපහය වසරේ ජනවාරි පළවෙනිදා ලැබුවා ඒ ලැබෙන සෑම සක්පලයක් සමයක් සමයක් ගානේම ඒ වසර දෙවි කෙනෙක් ජීවිතේ මුත්‍යා. එක ක්ෂණයක් පවතිනකොට වර්තමානයේ පැවතුනා වූ ඒ සමේ අතීතේ කරා දිව දිව ගියා. සෑම ක්ෂණයක්ම ගෙවි ගෙවි ගෙවි ගෙවි ගොස් අනුපහ නිම වුණා. දැන් අනුපහ වසරකුත් නෑ ඒ කාලෙකුත් නෑ ඔක්කොම අතීතයක් පමණයි. මේ නිමවිච්ච බව මේ නිරුද්ධ වී ගිය ආකාරය දැකට හිත යොමු කළොත් එහෙනම් අපට පැහැදිලි අවබෝධයක් මෙහිදී අත්දකින්නට පුළුවන් වෙනවා. අප මේ ජීවත් වන්නේ වර්තමානයේ වූාට සෑම අවස්ථාවකදීම කාලය දෙවිදෙවි දෙවිදියන. අපගේ මේ රූපස්කන්ධය සහිත අපගේ ශරීරයේ මේ ආත්ම ස්වභාවය නැත්නම් ජීවිතයක් නැවෙනම කර්මෝපී සත්‍යයක් පමණයි. අනුපහේ වසර කියනවා වගේම සම්මුතියක්. අපි මේ ඇඟේ තියෙන රූපස්කන්ධය අරගෙන අපේ ඇහැට තියෙන මේ රූප පොඩ මේක රූපස්කන්ධ රූපස්කන්ධය කියලා සම්මුතියක් දාගෙන කතා කරනවා. අපේ සම්මුතිය අයින් කරන්න ඕනේ. මේ රූපස්කන්ධය කියලා අපි හිතින් අලවලා තියෙනවා මේ ජනවාරි පෙබරවාරි කියන මාස කියලා. එහෙම දෙයක් රූප පොඩ තුළ නැහැ. ඒ රූපස්කන්ධයේ තුලම මේ අසක්්‍ය මේ කකුලක්ෂ මේ පපුවේ මේ නාසය මේ ආදී නොයෙක් ආකාරයෙන් නම් සම්මුති වශයෙන් අපි ඇති කරගෙන කතා බහ කරනවා විවාහාර කරනවා අර විදර්ශන සමාදා කියන දවස් නැතුව වගේම මේ අසක් කියලා කකුලක් කියලා නාසයක් කියලා ගන්නට මේ පරිදි කිසිවක් නැහැ සම්මුතියක් පමණයි තියෙන්නේ අනිත් පැත්තට ඉතින් අපි පිළිකුල් භවනා කළා කේසාරෝමා නක්කාදන්තා සතුවාදී. එස් කියලා කියන්නේ සම්මුතියක් පමණයි. එස් ගයයි දක්වල තියෙන පඨවි ආපෝ තේජෝ වායු දහස කොටස් අතර වෙනසලා නම් දහස කොටස් හැද එස් දහස් විද්‍යමානයි නේ. ලොම්මලක් එහෙමයි, මේවලක් එහෙමයි, දස්වලක් එහෙමයි සතු දෙතිස් මහා කුණ දෙතිස් කුණක කොටසවල සත්‍යයක් තියෙනවා. මත් කියලා කතා කළා. මේ ඇති පඨවි ආපෝ තේජෝ වායෝ ගති වෙනකලාන මත් කියලා දෙයක් <coughs> නැති වෙනවා. ඒ මාසන් කියන කතාව සම්මුතියක් පමණයි. ඒ රූපස්කන්ධයේ වැඩසින් සම්මුතියක් වාස්පස්සේ ඊට පස්සේ එනවන්න පඨවි ආපෝ තේජෝ වායු කියලා ධාතුවක්. ඒ පඨවි සතිය සම්මුතියක් පමණයි පඨවි ධාතුව කියන එක. ආපෝ ධාතුව තේජෝ වායු කියන ධාතු වශයෙන් අපි සම්මුතියට පිළිදලා සම්මුති සත්‍යයක පිළිදලා කතා කරන ව්‍යවහාර කරනවා. නමුත් සත්‍ය වශයෙන් එහෙම පඨවි ධාතු කියලා දෙයක්වත් නැහැ ආපෝ තේජෝ වායු කියලා ධාතු කොටසක් නැහැ ඒවත් සම්මුතියෙන් පමණයි ක්‍රියා මාත්‍රයක් පමණයි. ඒ ක්‍රියාමාත්‍යයක් කියපටක් සම්මුතියක්. අන්තිමට මේ රූපස්කන්ධයේ මෙලෙසින් බෙද බෙදා ගියොත් සම්මුතිය ඉවත් කරමින් ඉවත් කරමින් කටයුතු කළොත් මොනවද ඉතුරුවන්නේ? හ්ම්? ඕ පිටිත් නෑ. රූපස්කන්ධයේ තියෙන සම්මුතිය අපි ඉක්මවා යන්නට ඕන. මේ අනාත්මස්කන්ධයේ තියෙන ස්කන්ධ හතර වේදනා සංඥා සංඛාර විඥාන. ඒ එක එක ස්කන්ධයක් තුළ තියෙන සම්මුතියත් අපි ඉවත් කරන්නට ඕන. වේදනාව මම වේදනාව කියලා සම්මතියක් අපි දාගෙන ඉන්නවා. වේදනාව මගේ වේදනාව කියලා සම්මතියක් සිත තුළ සංකල්පනා මාත්‍යක් ඇති කරගෙන සිටිනවා. සුඛ වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් නැදහත් වේදනාවක් වුණත් ඒ සෑම වේදනාවක්ම හේතු වලට අනුකූලවම ඇති වෙනවා. හේතු වල නැති වෙනකොට නැති වෙනවා. මේ වේදනාවල මම කියන මගේ කියන නැත්නම් මගේ වේදනාව මම වේදනාව විඳිනවා කියන සම්මුතිය අප අපේ හිතෙන් ඇති කරගන්නා ලද සංකල්පනාව අයින් කරලා නම් එහෙම ඒ සම්මුතිය වේදනා ස්කන්ධයෙන් ඉවත් කළා නම් වේදනාව නිකන් නිදීන මාත්‍යයක් දැනීම මාත්‍යයක් පමණයි. අපේ සංඥා ස්කන්ධය කියන්නේ තනිකරම සම්මුතියක්. සියයට 100ක්ම සම්මුතිය පිළිබඳ තියෙනවා. සංඥාව කියන්නේ. සම්මුතියෙන් තොර සංඥාවක් නෑ. සංඥාවෙන් තොර සම්මුතියක් නෑ. අදම වශයෙන් සම්මුතියෙන් නැහැතු නිර්වාණ ධාතුවේ නිර්වාණය කියලා කියනවා නම් ඒකත් සම්මුතියක්. නිර්වාණ ධාතුවේ අසංකල්ප ධාතුවේ නිවන හෝ රාගක්කේ දෝෂක්කේ මෝහක්කේ හෝ තවර නමකින් අපි සම්මුතියක පිළිබඳව කතා කරනවා නම් ඒකත් සම්මුතියක් තමයි. මේ සංඥා ස්කන්ධයේ තනිකරම සම්මුති සින්දයක්. ගැහෙනියක්ද නිමිත්තක් අක්ෂේ කකුලක්ද දෙයක් දෙයක් වෙන එක් ආකාරයෙන් අපි සංඥා දාගෙන කතා කළාට මේවා සම්පූර්ණයෙන්ම සම්මුති වෙන අසත්‍ය දේවල් නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන සංඥා ස්කන්ධයෙන් සම්මුතිය වෙච්චලා නම් සංඥා ස්කන්ධේ නැති වියන. රහතන් වහන්සේ කෙනෙක්ට කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. විමුක්ත සිතේ සිහින සංඥාවක් නැහැ රහතන් වහන්සේ. මොකද ඒ සම්මුතිය සියල්ලම එකම වාගේ තත්ත්වයක් කියන තමයි රහත් භාවය ලැබෙන්නේ. කිසිම සම්මුතියකින් දෙන්නේ එම නිසාම සංඥා නිරෝධයක් දකින එම නිසා මොහොහන්සේගේ සිත කිසිම සංඥාවක් නැහැ. හොඳයි කියලා සංඥාවක් නැහැ, නරකයි කියලා සංඥාවක් නැහැ කොටින්ම කියනවා. එතකොට සංඥා ස්කන්ධය තුළ තියෙන සම්මුති ශක්තිය අපි අවබෝධ කරගෙන සංඥාවෙන් කියන සංඥාස්කන්ධයේ පවතින සම්මුතිය පිටින් අයින් කළා නම් සංඥාස්කන්ධයෙන් මෙතන දෙයක් නිෂ්ඵල දෙයක් වෙනවා. ඒකම වැදගත් නැති දෙයක් වෙනවා. හිත තුළ පවත්නාව සංස්කාර ස්කන්ධය මේ සංස්කාර සිටිනේ. මගේ සිටිනේ මම සිතන ආදී වශයෙන් සම්මුතියක පිටර කතා කරනවා. ඒ සිටිනේ ගැන්නේ සත්‍ය වශයෙන්ම ඇති වී නැති යන සිතිවිලි මාත්‍ර විලා සංඥා සංස්කාර සංදේ තුල වෙන කිසිම ධර්මයක් නැහැ. ඒවා පිළිබඳ කවර ආකාරයකට මාසී වාසී කලින් මම ආයන සීමා මගේ බවක් අදහස් ආරෝපණය කර ගැනීමක් තියෙනවා. ඒවා මගේ කියලා හිතනවා නම් ඒකත් සිතිවිලි මාත්‍රයක් තමයි. ඒ සිතිවිලි මාත්‍ර වලට සිතිවිලි මාත්‍ර කියන එකත් සම්මුතියක් වෙනවා. සිතේන මාත්‍ර ඔක්කොම සම්මත ඉවත් කරන සංකම මොකද මේ ඒකේ ස්කන්ධය තුළ තියෙන මේ සම්මත මෙලෙසින් ඉවත් කරන ඉවත් කරන ගියොත් මේ තියෙන පරමාර්ථ ධර්මය මොකද්ද? එහෙනම් පරමාර්ථ ධර්මය කියන්නේ කොහොමද? ශූන්‍යතාවය. විඤ්ඤාණ ස්කන්ධය ගන්නවා. සක්විඤ්ඤාණ සෝත දාන ජීවවා කාය මනෝ විඤ්ඤාණ. මේවා ඔක්කොම සංඥා. එනකට පහළ වෙන සිතට චක්කු විඥාන කියන කනද කනේ පහළ වෙන සිත සෝත විඥාන ආදී වශයෙන් නම් කරනවා. කවර නාමයකින් අපි කවර හැඳිනීමකට සම්මුතියක පිළිපලා ඒවා හඳුනා ගත්තත් කතා කළා. ඒවා හැඳිනීම දැනීම මාත්‍ර සමනයි. ඒ දැනීම මාත්‍ර වල වෙන කිසිවක්ම නැහැ. මේ දැනීම් මාත්‍ර වලට දැනීම් මාත්‍ර කියන එක සම්පතියක් පංචස්කන්ධ සහිත මුළු විශ්වයම පවත්නා වූ මේ සම්මුති සත්‍ය හරියට තේරුම් ගන්න මේ සම්මුති සත්‍ය ඔක්කොම අයින් කරලා අයින් කරලා අයින් කරලා ගියෝ අන්තිමට ඉතුරුන පරමාර්ථ ධර්ම වශයෙන් කතා කරන්න තියෙන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන නෙවෙයි හා පිටිස් නැති හිස් බව. ඒ හිස් බව කියන එකක් සම්මුතියක්. මොනවද අන්තිම දේ තේරෙන්නේ? කියන්නට කිසිත් නැහැ. සම්මුතියෙන් පරමාර්ථය මත කරගන්නට ඕන වෙනවා. පංචස්කන්ධයේ කිරීම තියෙන සම්මුතිය සම්පූර්ණයෙන්ම බාහිර කළා නම් මේ රූප වල හරියට මැටියෙන් හදපු රූපයක් වගේ මලමිණියක් වගේ ඔහේ දැනීම මාත්‍රයක් පවතිලා ඇත. මම කියන සත්‍යය තුළ තියෙන යථා තත්ත්වයේ සත්‍ය ස්වરૂපයේ ඔච්චරයි. මේක මැටි රූපයක් නැත්නම් නිලියම් කළ රූපයක් නැත්නම් මල වෙනවා. දැනීම මාත්‍රයක් ඇතිලා ඒකත් අපට ඕන විදිහට නෙවෙයි හේතුන් ගන්න ඒ දැනීම මාත්‍රය නැතිලා අන්තිමට ගියාට පස්සේ ඉතුරු වෙන මොනවද කියලා. ඒ දැනීම මාත්‍රයක් සියලු ප්‍රේමී ප්‍රේම ප්‍රේමී යන ඇතිවීම පවතී නැතිනම් ස්නේහයක් පවතී ඊළඟ ස්නේහ වෙනකොට ඒක නිරුද්ධ වෙනවා එන්න මේ නිරුද්ධ වී යන යාට පසු ඒකක් නිරුද්ධ වී ගියාට පසුව මේ ලෝකයේ කිසිවක්ම නැති ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. අපේ කටයුතු කරනවා නම් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමේ අපේක්ෂාවෙන් රූප නිරෝධයේ සහ නාම නිරෝධයෙන් මේ ශූන්‍යතාවයේ අත්දකින්නට ඕන සම්මුතිය ඉක්මවාගේ අවස්ථාව කෙනෙක් අත්දකින්න. ඒ සම්මුතිය ඉක්මවා ශූන්‍යතාවයේ අත්දකලා නිවන සැනසීමට නම් අර මා කලින් කියවාසේ මේ තුනක්ය ධර්මය කියලා එන්නේ කරන්නට එපා, පිළිබදුවක් වාගේ පාවිච්චි කරන්නට එපා. පුංචි ළමයි සෙල්ලම් බඩවත් ළඟ තියාගන්න ඕනේ ඇති දන්නවනේ. ඒ වගේ ධර්මයේ ළඟ තබා ගන්න එපා අනකේලා යස. මේ ධනායස මේ මසුරු මසුරු මෙන්නේ ධනය රැස් කර කර ගොඩ ගහ ගන්නවානේ. ඒ වගේම මේ ධනායස කරන්න එපා. ඒ වගේ ධනයක් වගේ රැස් කරන්න එපා. නෑ මමායස මේක මමායනේ කරන්න එපා. මගේ ධර්මයක් කියලා හිතන්න එපා. ඒවත් සම්මුති පමණයි. නෑ අල්ලීයේත ඒකට ඇලෙන්නට එපා. එම නිසා අනේ තුන්වත් ඇට ඊට පස්සේ ධර්ම දේශනා පවත්වන මේ භාවනා පන්තියේ අවසන් වෙන වෙලාව තමයි. මේ දවස් තුන. මේ අය මුළු කාලයම සතර සතිපට්ඨාන ධර්මයන් බැරින ආකාරයෙන් සතිය දියුණු වෙන ආකාරයෙන් රැට නිින්දට යන තෙක්ම භාවනා කරන්න ඕනේ. නිදාගෙන නිින්ද යන තෙක්ම භාවනා කරන්න ඕනේ. බොහෝ දෙනෙකුට අප සතිය ලෙසව කටයුතු කරන්න දෙයක් කියලා කියනවාට ඒක කරන්න බෑ කියලා කියනවා. මේක කරන්නට බැරි නැහැ. ඉතාම සුළු අභ්‍යාසයක්. අවශ්‍ය වන්නේ ඕනෑකම පමණයි. මට මේ මුළු කාලයම මම මේ මුළු කාලයම භාවනාවේ යෙදුණා ප්‍රතිනියමිතව කටයුතු කරනවා. එහෙම අදිස්ථාන කරගෙන එන්නේ සංලයක් ඇති කරන ඕනෑකමක් තියෙනවා නම් කරන්නට පුළුවන්. ඒ සඳහා ඉතාම පහසියෙන් කටයුතු කරන්නට පුළුවන් කායානුපස්සනාවේ සිත පළමුවෙන් පිළිතනවා. කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වා තිබෙනවා. ඒකෙන් නව සීවිතකේ කියන නවයෙන් පැත්තට ගන්න කරනවා. ප්‍රායෝගික වශයෙන් මේවයි අද අමයක් දකින්නට නැහැ. ඕනේ නම් ඇට සැකිල්ලක් නැත්නම් මලමින් එක ස්වરૂපයක් අපට දකින්නට පුළුවන් අනිත් මලමින් එතරම් අද බහුල වශයෙන් නැති නිසා. එම නිසා එක්කෝ ඇටසැකිල්ලක් අරගෙන නැත්නම් මරණයෙන් සිට මරණයට පත් වුණාට පස්සේ කයත වෙන දේ බලමින් භවනා කිරීම එක අරමුණක් වෙනවා කාරණාවක් වෙනවා. තව හතරක් තියෙනවා. ආනාපානයේ සතිය පිහිටනවා නැත්නම් තෙන්දේ හැටීම වල භවනාවේ සිට පිහිටනවා. ඒ දෙකම එකයි. එහෙම නැත්නම් පිළිකුල් කොටස් දෙකේ පිට පිහිටනවා. එහෙම නැත්නම් සතර ධාතු වල පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ධාතු වශයෙන් විමසනස භාවනා කරනවා වාඩි වෙලා. පොඩ කොට නිරන්තරයෙන් ඉගෙනවා. මෙන්න මේ විදිහට මේ මේ කායානුපස්සනාව මූලික කර්මස්ථානයක් කරලා එහෙම චිත්ත පිහිටෝනිය පිහිටන වාසය කරනවා. මෙන්න භාවනා කරන අතරතුර අර මා කලින් කියන පරිදි කලින් දවසට ප්‍රකාශ කරන පරිදි වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවල වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ භවනා කරන කාලය තුළදී ආනාපාන වෙනක් කමක් නැහැ. වේදනාවක් තියෙනවා නම් දුක් වේදනාවක් ඒ භවනාව නවත්තලා මූලික කර්මස්ථානයේ නවත්තලා වේදනාව දැනෙනකොට නම් සිත පිහිටවලා වේදනාව දුකක් දුකක් කියලා එක මෙනෙහි කරනවා. සැප වේදනාවක් හිතෙනවා නම් ඒකත් මෙනෙහි කරන සැපක් සැපක් සැපක් කියලා. හිතට රාග සිතිවිලි, දේශ සිතිවිලි නැත්නම් වෙනත් ආකාර අකුසල සිතිවිලි ජනිත වෙනවා. ඒ සෑම අකුසල සිතිවිලි ලක්ෂණ සිහිපත් කරන අය අතර සුළු කාලයේදී රාග සිත, රාග සිත, දෝෂ සිත, දෝෂ සිත ආදී වශයෙන්. හිතට එපා වීම, කලකිරීමක්, කලතියක්, නිදිමතක් වෙන කවර ධර්මයක් කැමියක් ඒ සෑම එකම සිහිපත් කරන. ඒ වාඩිල භාවනා කරන කාලයේදී. මෙන්න නිදිමතක් ආවා, මෙන්න එපා වීමක් ආවා, මෙන්න මට කලකිරීමක් ආවා කලකිරීමක් කලකිරීමක් එපා වීමක් එපා වීමක් ආදී වශයෙන් ඒ එනේන ධර්ම එනේන ආකාරයෙන් මෙනෙහි කළා. මේක විනාඩි 45ක් හෝ පැයක් හෝ තමාට පොදු පහසෙන් කර හැකි කාර්යයක් තුළ කරනවා. කායානුපස්සනාවේ සිට පිළිතනවා ඒ අතරතුර වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවත් වැඩෙන ආකාරයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ සක්මන් භාවනාවට බහිනවා. විනාඩි 45ක් භාවනා කළා නම් වාඩි වෙන පරයන්ත භාවනාවේ විනාඩි 45ක් සම්මන් කරනවා. හයක් වාඩි වෙලා භාවනා කළා නම් ප්‍රයත්න සම්මන් සම්මන් භාවනාවේ නිරත වෙනවා. මේ ඉරිය ඉරියාපත යන සමතාවය සම්බන්ධතාවයෙන් පවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා මූලික අවස්ථාවලදී. නැත්නම් භාවනාව ඊතරම් රසවත් වන්නේ නිලස වෙනවා එපා වෙනවා ඇඟට දෙයක් දැනෙනවා. බොහෝ දෙනෙක් අපිට ප්‍රකාශ කරලා තියෙනවා බොහෝ දෙනෙක් කියපදේ මේ සක්මන් භාවනා කරන්නට අපිට බෑ කියලා. මෙතන ඉන්න සෑම දෙනෙකුටම ඇවිදින්නට පුළුවන්. ඇස් දෙක පේන අය. කය හසුරවන්නට බැරි අය මෙතන ඉන්නයි කියලා මට නම් තේරෙනවා. සමහර එකයි සමානට හසුරවන්න. හැම දෙනාටම ඇවිදින්නට පුළුවන් නම් සෑම දෙනාටම සක්මන් භාවනා කරන්නට පුළුවන්. ඒ සක්මන් භාවනා කරන ආකාර දෙකක් තිබෙනවා. එක ආකාරයක් නම් හැමෝටම කරන්නද බෑ. ඒ කියන්නේ හොඳටම සාමත්ම සතියෙන් යුතුව හිමෙන් ගමන් කරමින් මේ මොහොත පංචස්කන්ධ ලෝකයේම අනිත්‍යතාව දකින්න කරන ලබන භාවනාව. මේක අර තායිලන්තයේ හිටියා ආහාම්බුකෙන් අචාන්චා කියලා නිතරම උපහාසයට ලක් කරපු භාවනාවක්. නිකන් මේ බලමින් යනවා නිකාම යමින් කකුල් රොසවමින් ගෙනියන ඒ හැමදෙම ඉතාමත්ම උපහාසාත්මකව ඒක දෙක බලලා ඒක කරන්න එපා කියලා කියනවා. අපි එහෙම ඒක එක කරන්න දෙපා කියන්නේ. ඒක කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. නමුත් සාමාන්‍යයෙන් ගමන් දැන් සක්මන් කරන භාවනා කරන බැහැ කියන අය මේක හොඳට හිතාගෙන ඒ අනුව කටයුතු කරන්න. හැම දෙයක්ම ඇවිදින්නත් පුළුවන්. අර භාවනා කරන ඉඳගෙන ඉන්න ඉරියව්වේ එපා භාවනා කරන තවදුරටත් නැති අවස්ථාව උදා වුණාට පස්සෙ නැගිටින්න හිතනවා කියලා නැගිටිනවා. සාමාන්‍ය ගමන යන විදිහට ගමන් කරනවා. ඒ වැසි පිළිපිට කැසි පිළිපිට යනවා. කොට ගමන් කරනවා. කෑම කන කොට යන ගමන් කරනවා. හැම වෙලාවෙම ගමන් කරනවා. ඒ සාමාන්‍ය ගමනේ නිරත වෙනවා. හැබැයි අර දුවන්නේ කොහොමද මෙහාට? නිකන් එහාට මෙහාට දිලිම පහ කර්මම් භාවනාවක් වශයෙන් ගණන් ගන්න අමාරුයි. සාමාන්‍ය වශයෙන් ගමන් කරන ගමන් කරන විට පාදයට අවධානය යොමු කරනවා. ඔසවනවා. ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා. තබනකොට තබනවා කියලා. අයස්සන ප්‍රසෝනා කියලා හිතන තබනකොට තබනවා කියන එක. ඒකත් කරන්න මාරුන මම දකින මම දකින මම දකින කියන ප්‍රක්‍මන් කරන නෑ. ඒක පුරුදු වුණාට පස්සේ ඔසවනවා තබනවා ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියන මේක. ඒකත් පුරුදු වුණාට පස්සේ සාමාන්‍ය ගමන. නිකන් එහාට එහාට යන්නේ. ඔසවනකොට ඔසවනවා ගෙනියනකොට ගෙනියනවා තබනකොට තබනවා. මේ විදිහට හැදෙනවා හැදෙනවා ආපෝ ඔසවනවා ගෙනියනවා තබනවා මේ විදිහට කටයුතු කරන ආපහු භාවනාවේ විනාඩිකා ඒ කර්මම් කරපු කාලේ ඉවරුණාට පසු වාඩිලා ඉන්න තැනට යන්න වාඩි වෙනවා වාඩි වෙනවා වාඩි වෙනවා ඉඳගන්න නැවත මූලික කර්මස්ථානයේ සිට දීගෙන ඒ අතරතුර අනිත් මේ සක්මන් භාවනාවේ පරණ භාවනා කරන කාලය අතරතුරදී සමන් කරන සෑම කටයුත්තකදීම සිහිය පිහිටුවමින් කටයුතු කරන්නටම ඕන. සම්මා සතිය දිනු කරගන්න උත්සාහ කරන්න. සති සම්පූර්ණයෙන් වඩන්න උත්සාහ කරනවා. සතින්ද්‍රිය සති බලය වැඩෙන්න ඕන, සති වටහාන ධර්මයන් වැඩෙන්න ඕන. ඒකයි අපි මේ විදිහට කරන සුළු අභ්‍යාසයක්. ඒ වුණාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මහ මහා ඉස්සත් මහත් ඵල වෙන කරගෙන යනවා. එම නිසා වැටිච්ච සිවිල් වල යනකොටත් අර විදිහට කර්මන් භාවනාවෙම යනවා. අතවතනවා, සෝනවා, දොරාරිනවා, දොරවහනවා මේ හැම ක්‍රියාවම සිහියෙන් යුතුවම කරනවා. සෑම දෙයක්ම කරන වෙලාවේ මේ ඇතැම් දියා අනනවා අනනවා අතවසනවා අතවසනවා හතනවා හතනවා දිනා දිනා මේක වැඩි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා මේක වැඩක් අර මේ ගැඹුරින් මේක කරන්න පුළුවන් ඇතැම් දියා බලනවා මෙන්න පාට වෙනවා මෙන්න රස දැනෙනවා මෙන්න සුබද දැනෙනවා මෙන්න අත තයනවා අත තියෙන උඩට රස දැනෙනවා සීතල දැනෙනවා අනනවා උඩට ගිනිනවා කට ඇරෙනවා කට ඇතුල් කරනවා ඒකේ තියෙන රස දැනෙනවා ඒක හපනවා ගිලින්න හිතනවා දිනනවා මේ විදිහට ඒක තව තවත් ගැඹුරින් කරන්න පුළුවන් දක්ෂ කෙනෙකුට. ඒක නැති අය විසින් අනනවනනවා කියලා කෑමද කනන්න ඔසවනවා කියලා ඔසවන්නත් කට කියලා හදනවා හදනවා කියලා ඉස්පස්සේ කියනවා කියනවා කියලා දෙනවා. පතියේ කිව්ව සෑම වැඩක් මේ විදිහට කරනවා. ඇඳුම් පැළඳුම් සකසා ගන්න එකත් එලෙසින්ම කළ යුතුයි. සෑම වැඩක්ම මෙලෙසින් පතියේ යුතුවම කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයතම වැඩෙන අරමුණු කෙරෙහි සතිය පිහිටවන්නට ඕන. ඇහැට පෙනෙන රූප සෑම වෙලාවෙම පෙනෙන රූප දෙක අපි බල බල ඉන්නේ අපේ භවනාවෙන් භවනා අරමුණෙන් සිට ඈත් වෙන තරම් රූපයක් අපි දැක්කොත් පෙනෙනවා. පෙනෙනවා පෙනෙනවා පෙනෙනවා කියලා මෙනෙහි කරනවා. සෑම වෙලාවෙම ඇතිවෙන සත්‍ය කෙරෙහි අපි අවධානය යොමු කරන්නේ භවනාව කියන ආකාරයෙන්. නැත්නම් භාවනාවේ සිට පිට යන ආකාරයේ සබ්දයක් ඇතුළත් කරන සබ්දයක් සබ්දයක් සබ්දයක් කියලා මෙනෙහි කරනවා. ගන්න සෝඳක් දෙලකින් මෙනෙහි කරනවා. මේවා මෙහෙම කරන්නේ අන්තිකුවක් නිසා නෙවෙයි. මෙහෙම කරනකොට ඒකාසතිය සතිය දිනු වෙනවා. ඒ සතිය දිනු වෙන ඉස්සුසාම සමාධිය වෙනවා. සතියෙන් තොරව සමාධිය වෙන්නේ සමාධිය දිනු වෙනකොටම මේ පංචස්කන්ධයේ අනිත්‍ය සහ අනාත්ම ස්වરૂපය අවබෝධ වෙනවා. මේ එකම ධර්මයක්වත් සමාට ඕනෑ විදිහට නොපවතින ආකාරය ඒ සෑම ධර්මයක්ම අනිත්‍ය කියන ආකාරය හොඳට අවබෝධ වෙනවා. ඊට අමතරව කිසිම අරමුණක ඇලීමක් සහ ගැටීමක් මේ විදිහට කටයුතු කරනකොට සිදුවන්නේ. දැන් කතා මේ කෙනෙක් අපට අපිට ඇහෙන සත්‍යයක් දෙස බලලා සත්‍යයක් එහෙමකට ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කළා නම් ඒ සත්‍යය කවරක්වත් සමන්නේ නැහැ. ඒ සත්‍යයේ පුරේ ඇලීමක් ඇතිවන්නේ නැහැ. සත්‍යයේ ගැටීමක් ඇතිවන්නේ නැහැ. දැන් ගිය භාවනා පන්තියේ සමහර අය අපිට කිව්වා අපි සතියක් ඉන්න ගාවේ නමුත් මේ මිනිස්සු කතා කරන අපි ගෙවල් වලට යනවා කියලා. මොකද මේ ඇහෙන සත්‍ය භාවනා අරමුණක් කරගත්තේ නැති නිසා. මේ සිංහත්තයන්ට කතා කරන්න තිබ්බා මේ කිව්වොත්. මේ කතා කියන භාවනාවට පරිපෝෂයක් නෙවෙයි මම කතා කරලා කමන්නේ නැහැ කියලා කතා කරන්න එපා. කුටි වලට ගියාට පස්සෙත් කිසියෙක් කතා කරන්න එපා වෙනදා වගේ. සමාධි පාඩේ භාවනා කරගෙන කරගෙන යන්න ඕනේ. කිසිම ඇලීමක් ගැටීමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නටත් ඕන. බුදුරජාණන් වහන්සේ සතරපටිපට්ඨානයේ සෑම භාවනා කොටසක් අවසානයේදී ප්‍රකාශ කළේ විනීය ලෝකීය අවිද්‍යා දෝමනස්ස. ආසාති සම්පදානෝ ප්‍රතිමා විනීය ලෝකීය අවිද්‍යා දෝමනස්ස. මේ පංචස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ ඇලීම සහ ගැටීම නැති කරමින් නැති කරමින් කටයුතු කරන්නට ඕන. පහතන විනීය කියන්නේ අයත් ඈත් කරනවා. අභිජ්ජා ඇලීම දෝමනස්සම් ගැටීම. එම නිසා දැන් සද්දේකේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. රූපකේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. රසකනාසයේ දිය ශරීරයේ මනස කියන සෑම ඉන්ද්‍රියන් තුළින් නැති වෙන සෑම අරුතුන කරන සතිය පිළිතෝ පිළිතුව කටයුතු කරනවා. නින්දට ගියා යන තෙක්ම භාවනාවෙන්ම කටයුතු කළ යුතුමයි. ඒක විනාඩියක්වත් අපතේ යවන්න දෙපා. නින්දට ගිහිල්ලා ඇඳේ ඇලවෙනවා නම් ඇඳේ හෝ පැදුරක හෝ කවරයක හෝ නිදා ගන්න හිතේ. නිදා ගන්න හිතෙනවා නිදා ගන්නවා නිදා ගන්නවා කියලා නිදා ගන්නවා. ඊට පස්සේ නිදන කය දෙක සිහින පිළිදලා නිදනවා නිදනවා නිදනවා නිදනවා. එහෙම බලනවා ශරීරයේ හැපෙනානේ මේ පොළවේ හරි කොච්චි හරි පෙදෙන හැටි ඒ හැපෙන කොටස් පහක් හයක් අරගෙන නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා ඒක සිම්පත් කරගෙන මුන් යනවා නිදන ශරීරයේ දෙස බලනවා නිදිනවා කියලා හැපෙන ශරීරයේ දෙස බලනවා කොච්චි ඔළුව හැපිලා තියෙන දෙය ඊට පස්සේ ආයෙත් නිදන ශරීරයේ දෙස බලනවා ඊට පස්සේ හැපෙනායි කියලා ඔය උඩ හිස් කරන බලනවා ඒ විදිහට ශරීරයේ කොටස් හයක් හතක් හැපෙන තැන් බලනවා නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා නින්ද යන දෙකම මේ විදිහට කටයුතු කරනවා අවදි වූ අවස්ථාවේ පටන් ඒ විදිහටම සතියෙන් යුතුවම කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කළොත් පමණයි මේ භාවනාවේ නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ පහසුයි. නැති කෙනෙකුට අපහසුයි. එම නිසා මේ වසරේ හෝ අඩුම වශයෙන් නිවෙන් සැලසෙන්නට අපේක්ෂාවක් තියනවා නම් එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් මේ ඒකායන මාර්ගයේ න්යාය ගමන් කරන්න ඕනේ. එසේ සතියෙන් නැවත නැවත කටයුතු කරනකොට මේවැය තියෙන අනිත්‍යතාවයේ අනාත්මතාවයේ වැටහීමේ පංචස්කන්ධයේ නැතිවීම නැතිවීම අවබෝධයේ විශේෂයෙන්ම රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම අර කායાનුපස්සන භාවනාවට නිරත වී වාග්යේ භාවනා කරන විට පහසෙන් නැති කරගන්නට පුළුවන්. නාමස්කන්ධයේ ඒ කියන්නේ පංචස්කන්ධයේ ඉතිරි ස්කන්ධ හතරේම ඇතිවීම නැතිවීම කවර අවස්ථාවකදී හෝ පාසයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එම නිසා එලෙස සතියෙන්ම කටයුතු කළේ තුනයි. මේ දවස් තුන ඇතුළත කිසිම කෙනෙක් අසතියකින් තොරව කටයුතු කරන්නේ නැතුව කිසිවෙක් කිසිවෙක් සමග කතා බහ කරන්නේ නැතුව උපායෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් නින්දට යන මොහොත දක්වාම භාවනාවේම නිරත වන. එසේ නිරත වූ සමදාවත් වර්ධින්නේ නැහැ. එසේ නොකළොත් නිවනින් ඈත් වෙනවා. ඒකයි සිටියදහස්. එම නිසා මේ පින්වත් අය මේ සතිය දිනු වෙන විදිහට වැඩ කටයුතු කරන්නට ඕනේ. එහෙම සතිය දිනු කරනකොට මේ වැදී අනිත්‍යතාවය අපිට පහතියෙන්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. අනිත්‍ය තුළින් අනාත්මය දකින්නට පුළුවන්, ඒ තුළින් නිරෝධය දකින්නට පුළුවන්. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් මෙතන මම සද්දයක් කරනවා. මේ අය ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන මෙනෙහි කරලා ඉන්නකොට සද්දේ නැති වෙනකොටම ඇහෙන ඒ ඇහෙනවා ඇහෙනවා කියප සිතිවිලි ඇතුණු ශබ්ද ඔක්කොම නැති වෙන ආකාරය දගෙන මම දැන් අත් දෙකක් අසද්ද කරන ඇහෙනවා ඇහෙනවා කියලා මෙහෙ කරන අර ශබ්ද ඔක්කොම ඉවරයි ශබ්ද දැනගත්ත සිතිවිලිත් ඔක්කොම ඉවරයි ඔක්කොම අනිත්‍යද කියලා ඔක්කොම නිරුද්ධ වෙනවා මේ සත්‍ය අනිත්‍යයි, චක්කසෝත විඥානය අනිත්‍යයි කියන දර්ශනේ කියන හැඟීමක් නෙවෙයි මේ. ඔක්කොම අනිත්‍ය කියන්නේ. මේ සත්‍යයක් වුණ සත්‍යයක්. ඒ සත්‍යය ඒ සංඥාවලත් ඔක්කොම අනිත්‍ය කියලා. සම්පූර්ණ කන සබ්ජෙක්ට් එකකින් මත නිවන් යන්නේ සිහින්න මේ සැපකින් වතන වස්ම වැටෙන සත්‍යයක් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න. බල්ලෙක් බලන සත්‍යයක් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ සත්‍යයේ අනිත්‍ය කියන බව, සත්‍යයේ නිසා ඇති වෙන සිත අනිත්‍ය කියන බව, ඒ තුළින් ඇති වෙන වේදනා අනිත්‍ය කියන බව, ඒක නිසා ඇති වෙන සංඥා සංකාර කියන ඒවා අනිත්‍ය කියන බව පැහැදිලිව අත්දකින්න පුළුවන්. ඔය වගේ තමයි නාසයට ගන්න, ශරීරයේ දිවට ඕනම ඉන්ද්‍රියකට ලැබෙන අරමුණ. මේවා සමන්ත වල විදිහට ඇති කර ගන්නට පුළුවන් ධර්ම නෙවෙයි හේතුන් ගන්නවා ඇති වෙන ධර්ම. මේ සද්දය අහන්නට ඉන්න උත්සාහ කරන. එහෙම නැත්නම් කනේ සද්දය ඇහුනට පස්සෙ ලැබුණාට පස්සෙ සෝත විඥානය ඇති වෙනවද නැති වෙනවද කියලා ගන්න. දැන් අදිස්ත්‍යන කන් මට මේ සද්දය ඇහෙන්න තිබා. මම සත්‍යය. ළඟේ අදිස්ත්‍යන. මට සද්දය ඇහෙන්න තිබා මම සද්දය අහන්නට කැමති නැහැ. මට සෝත විඥානය ඇති වෙනවට කැමති නැහැ. මම කැමති නැහැ. ඒක නිසා මට සෝත විඥානය ඇති වෙන්න තිබා. පුළුවන් නම් මොනවා අදිස්ත්‍යන කරන්න. කාට පුළුවන් වුණාද සෝත විඥානය ඇති නොකර ගැනීමට? මේවා කාටවත් ඇති නොකර ගැනීම නම් ධ්‍යාන පිටකින් සමාධියකින් සිත ඈත් කරගෙන යන්න ඕන කියනවා. හතරෙන් ධ්‍යානයෙන් එහා තත්යකට නම් පුළුවන්. ඒ නිසා කෙනෙකුට නම් සමන්ත ඕනෑ විදිහට නෙවෙයි මේ සෝත විඥානය පහළවන්නේ. කනේ සද්දේ ගැටුණා ගැටුණාට පස්සෙ සෝත විඥානය ඉදී ඇති වුණා ඉදීම නැති වුණා. හේතුන් දැනුම ඇති වුණා හේතුන් නැති වෙනකොට නැති වෙනවා සද්දේ එන්නේ හිත දැවසනා සද්දේ නිරුද්ධ වෙනකොට ඒ හිත නිරුද්ධ වෙනවා එහෙනම් මේව ආත්ම ධර්මද Taman ඕනේ විදිහට හසුරවන්න පුළුවන් ධර්මද අනාත්ම ධර්ම මේ අනිත්‍ය භාවය අනාත්ම භාවය අවබෝධ කරගන්නට මෙලෙස සතියෙන් යුතුව කටයුතු කළොත් කෙනෙකුට පහසියෙන්ම පුළුවන් වෙනවා ඇහැට පේන රූප, නාසයට දැනෙන ගඳ, කනට දැනෙන වේදනා, මේක ආකාර දේවල් පිළිබඳ මෙලසින් කතියෙන් කටයුතු කළොත් එහෙම ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් අනිත්‍යතාවයෙන් අනාත්මය අවබෝධ කරගන්න. අනිත්‍ය දෙලින්මයි අනාත්මය දකින්නේ. මේ ශබ්දේ අහන්නේ මම නම් මගේ මේ විඥානයේ සෝත විඥානයේ මම නම් සෝත විඥානයේ දීප්ත වෙනකොටම මම යත් නිරුද්ධ වෙනවා. ඒ සෝත විඥානයේ මම නම් එතෙන් ඇති ඇති ඒ සෝත විඥානයේ නිරුද්ධ වෙනකොට ඒ මගේ බවක් නිරුද්ධ වෙනවා මම බවක් නිරුද්ධ වෙනවා. ගහන විඥාන මම නම් ඒ අතරේ ආසාව ආස්තෙන් ලැබෙන යම් කිසි සුඛීලි මම නම් වේදනා මම නම් ඒ සියලුම ධර්ම නැති යනකොට මම භාවයක් නැති යනවා. මෙලෙස මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවයෙන් අනාත්මය දැකලා ඒ නිරෝධය දකින්නට සතිය ඉතාමත්ම අවශ්‍ය වෙනවා. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමට මේ ප්‍රබල උපකාර වෙනවා. කායන් පස්නාවේ නැවත නැවත පිට පිටවාගෙන වාසය කරනකොට ආනාපානිය හෝ පින්දීන් හැකලින් හෝ ධාතු මනස්කාර හෝ නැත්නම් පිළිකුල් භාවනාව එහෙමත් නැත්නම් මරණයෙන් පසු සර්වීච්ච වෙනදී. මෙනෙහි කරගෙන කරගෙන යන විට මේ කය නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී අනිත්‍ය යන ආකාරය පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මේ තුනත් මේ දවස් තුන පුරාම පුළුවන් තරම් සතියෙන් යුතුව එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව අන් අයගේ භවනාවට පරිබෝධ වෙන විදිහට හැසිරෙන්නේ නැතුව උපරිම ප්‍රයෝජනේ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගනිමින් භවනාවේ නිරතවන්න එසේ නිරත වෙන මෙමේ මේ අයට ඉතා ඉක්මනින්ම නිවනින් සැනසීමට වාසනාවක් ලැබුණා ඇති. පෞද්ගලික වශයෙන් භවනා උපදෙස් ගැනීම 9 10 11 අතර මට කතා බහගන්න. උදේ 10 11යි සවස 1යි 2යි. ඔය පැය දෙක ඇතුළත පෞද්ගලික උපදෙස් දෙනවා. නැවත අපි දැන් දේශනාවක් පවත්වන්නේ මේ පන්ති අවසන් වුණාට පසු. දේශනා අහන්නට නෙමෙයි පැමිණෙන්නේ භාවනා කරන්නට. මේ කාලය තුළදී හොඳින් භාවනා කරලා නිවන සැනසෙන්න දැන් කවුරුත් පූර්ව පුරුෂ වීමට වාඩි වෙනවා. අපි පෙරවන් වන්දනා කරන්නේ දේශනාවයි. එහෙනම් පෙරවන් සමා කරගන්න. බුදුරජාණන් වහන්සේ ජීවමාන මේ වැඩ සිටිනා ඒ ජීවමාන සම්මා සම්බුද්ධ ධර්මයට අප නමස්කාර කරනවා කියන අදහස පෙරට වෙන භාග්‍යවත් වූ අදහස් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අප කියනකොට සිතින් ඒවා කියනවා. මාගේ කය සිත වචන යන සුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් කිසි දැන හෝ නැදෙන වරදක් සිදු වුණා නම් ඒ සියලුම වැරදි වලට සියලුම සම්මා සම්බුද්ධ ඥාන වහන්සේලාගෙන් මම සමාව අයදිනේ සමාව අයදිනේ සමාව අයදිනේ මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාව ලැබේවා සීලෝමක සේවකරජාණන් වහන්සේලාට මාගේ කායසිත වචන යන තුන්වරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් වන්දස් සිදීන් නම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාවන තේක්වා ඒ සද්ධර්ම රත්නයේ මා මේ කායසිත වචන යන තුන්වරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා සිදූ සීල සමාව වැරදි වලට මම සමාව අයදිනේ සමාව අයදිනේ සමාව අයදිනේ මට සමාව නැතික්වා අත්කාරක කුද්දල සංගරත්නයේ මා දැනුවත් හෝ නැදනවත් යම් වරදක් තිබෙනම් ඒ සියලුම වැරදිවලට අත්කාරක කුද්දල සංගරත්නයේ මම සමාව අයදිනේ මට සමාව නැතික්වා නිවන් දුක පවරකට හෝ මාගේ කායික වචනයෙන් යන තුන්දරෙන් වරදක් තිබෙනවා ධ්‍යානලාභී කවරකට හෝ මාගේ කායික වචනය සුන්දරයෙන් වර්ධත් දිනේ නම් ඒ සියලුම දෙනාගෙන් මම සමාව අයදිනේ මට සමාවන තේක්වා. හොඳයි බුදුමන භාවනාව නවාරහදී බුදුමන එක එකක් ඒකක් කරන අපි කියනකොට පිටින් යනවා. සාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙසේද අදහත් නමවනසේක සාමභාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ වහන්සේක සාමභාග්‍යවතුන් වහන්සේ උපවහනති විඤ්ඤා චරණ සම්පන්නං ගනසේක ආනන්ද භාග්‍යවතුන් මහන්ත ඔබ මහන්සේ සුදසනං වනසේක

අනුරස්සරෝපවේත සම්කාරති නන්තනසේක සාමන භාග්‍යවතනහන්ත ඔබ වහන්සේ සත්‍යසා දීර්ඝ මනසානන් ප්‍රණසේක 嗯。 පාන කරන්න සමාගයේ ශරීරයේ ඒ අසම කොටස් ඇති ආකාරයෙන් දකින්න. මෙන්න ශරීරයේ එස්නම් ඕකනත කොට සම්නත මෙන්න ශරීරයේ දුන්නම් ඕකනත කොට සම්නත මෙම ශරීරේ නියනම් වූ කුණක කොටසක් නැත මෙම ශරීරේ දක්නම් වූ කුණක කොටසක් නැත මෙම ශරීරේ සමනං ඕපනස කොටසක් නැත එම ශරීරේ වමනය නම් ඕපනස කොටසක් නැත එම ශරීරේ අතෝ ඊනං ඕපනස කොටසක් නැත මෙම ශරීරේ මෝත්‍රාණං ඕපනස කොටසක් නැත මෙම ශරීරේ සිතනං ශරීරයේ දිනති සයං සෝදා පරිණතනකලේන මේ බලන්න අසෝචිනාත්තා කෙලස සෝදාදිය ආදිය නිසා එන සබීරය ඇල්ලීමට පවා අම්පිය වූ අතිසයෙන් කුණප බුදම් වන්දස පන්නන්නේය සමාධිය මනමින් සමායතයෙන් නැති ආකාරයේ දක්වනවා. සම්පූර්ණක එක චිත්ත කරකව අපෝ දෙක චිත්ත කර උදාතන පැත්තට මොහොන දාගෙන මලමින් දැන් දිස්සා අනිච්චාවත සංඛාරා උපාද වයදං උපද්දිත්වා නිරුද්ධන්ති චේතං උපසමෝතෝ නිත්‍යයන් අනුයතයි මරණයන් යතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි දසත ඉදුන කුල යගන දින පතිත වන්නාසේ උපන්නා වූ ජීවිතය මරණයෙන් පසෙත වන්නේය ජීවිතය අයතයි මරණයෙන් යතයි ජීවිතය අයතයි මරණයෙන් යතයි ජීවිතය අයතයි මරණයෙන් යතයි උපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් සිදුවර විය මේ ජීවිතයද මරණයෙන් නැති යන්නේ ජීවිතය අනුයතයි මරණයෙන් සාමසයි ඊතය අනුයසයි මරණය නියතයි ඊතය අනුයසයි මරණය නියතයි මේ ජීවිතය කවදා කොතැනදී කොයි ආකාරයෙන් මරණයට පස්සේ දෙවි කිවනැතිය අවර අවසන්තාවකදී හෝ අවර තැනකදී හෝ මේ මරණය නැති යන්නේ නිමිතය අනියතයි මරණය නියතයි නිමිතය අනියතයි මරණය නියතයි නිමිතය අනියතයි මරණය නියතයි මාගේ මරණය සිදුවන අවස්ථාවේදී මා සතු සිර දුදී කද නෑද හිත මුසුරන් ආදී සියලු අය එසේම මේ මම යයි මගේ යයි අවිද්‍යාවත් සංසංසං සංදලෝකය මට අතහැර දැමීමට සිදුවන්නේ මට වෙනත් විකල්පයක් නොමැත සියල්ලම මරණයෙන් අතහැර දැමීමට සිදුවන්නේය ජීවිත අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය දැන් මෛත්‍රී භාවනා වෙනස්වන මාගේ කය සිත වචනය යන සුන්දරින් අවර කුට හෝ මාගේ වරදම් සිද්ධිනනම් ඒ සියලුම වැරදි වලට මම සමාවයදිමි මට කවරෙකු හෝ යම් වරදක් කෙරේනම් ඒ සෑම දිනාටම මම සමාව දෙමු තරහවනා සතුටට සායත දුකක් දැනෙන්නේ තරහ නොවේ සිටියාට පසු ඒ කායසහගතට දැනෙන දුක නැති යනවා එනිසා බරාන වීමෙන් සුවයක් ලැබෙනවා. මනසරහ නොවිනේසු පත්නෝ මනසරහ නොවිනේසු පත්නෝ මනසරහ නොවිනේසු පත්නෝ අවදපු පරද වරදක් මට සිදු කළම් මට දැන්නත් දැසුවන් මාව කැපුවන් මා මරණයට පත් කළම් මේ භාවනා කරන මේ කාලය තුළදී කිසිසේත්ම මම සදාකාන වේමු වරදක් නොකෙදෙනු ඒ කිසිවකු කෙරෙහි මම සදාකාන වේමු ඒ කිසිවෙකු තත් මම වරදක් නොකෙදෙනු මනසරහා නොවේමු සුවපත් වේමු මනස්කලහං විනෝතෝ පරිණිමං මනස්කලහං විනෝතෝ පරිණිමං මාතේන මාගේ හිතවත් ප්‍රිය සියලු සංදයෝද සමහන විත්වා සුවපත් වෙත්වා අරහං විත්වා සුපං මෙන්නා අරහං විත්වා සුපං මෙන්නා මාසේන නාගේ මන්ද හතන සිය දුකන් ප්‍රයෝද සදාකාන විතවා සුපතං විතවා සදාකාන විතවා සුපතං විතවා සදාකාන විතවා සුපතං විතවා මාතේන මාගේ පයි සම්යෝද සරහණ විත්වා සුපක් විත්වා සරහණ විත්වා සුපක් විත්වා සරහණ විත්වා සුපක් විත්වා සියලෝ සත්ත්වයෝ සුපක් විත්වා උල්පත් වෙතනවා උල්පත් වෙතනවා හේතුවක් පොඩට යනවා වගේ චිත උඩට උඩට කුඩා වෙන්නේ කුඩා වෙන්නේ යන ආකාරයෙන් සෝපත් වේවා කියලා අපට පදවන්න නොක්ඛිය දෝන සතරයෝ සෝපත් වෙතනවා උපාසන වේතනමා උපාසන වේතනමා සියලුම සත්වයෝ උපාසන වේතනමා උපාසන වේතනමා උපාසන වේතනමා ඉස්සෝපච්චත්වා කියන අදහස මුළු ලෝකයේම වැසී යන ආකාරයෙන් යමක් බඳුන සංගතන් නැති මුළු ලෝම වැසී යන ආකාරයෙන් ඒ අදහස් ඉවත්වන. යදෝම සපනසයෝ සුපතන වේතනවා සුපතන වේතනවා සුපතන වේතනවා සුවපත් වේවා යන අදහස හේතුව ඒ ඉගෙන తీරට පොඩා වේද අනුසුන මුදුනගම් පස්නාට පස්සේ සත්‍ය කියන සංඥාව අයින් කර සුවපත් වේවා කියන සත්‍යයම තමයි ඇති කරගන්න. සියලුම සත්‍යය